समन्ताचक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदम् दम्मसवनकालो अयं भदन्ता दम्मसवनकालो अयं भदन्ता दम्मसवनकालो अयं भदन्ता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 සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ අපේ ජීවිත දැක්මක් ඇති කරගන්න ඕනේ අපේ ලෝකය අපිට පේන හැටි දැනෙන හැටි ඒ ධර්මයට අනුව අපේ මානසිකාරය සකස් වෙන්න ඕනේ මේ වැඩපිළිවෙල දියත් කිරීම සඳහා අපි මගේ තුලින් මාව දකින්න මම මොකද කරන්න ඕනේ කුමක්ද ක්‍රමවේදය කියලා සාකච්ඡා කරන නිවන් මඟ කියන ධර්මදේශනා මාලාව සංවිධානය වෙන්නේ. ඉතින් නිවන් මඟ ධර්මදේශනා මාලාව මම හැමදාම මතක් කරනවා වගේ ප්‍රායෝගිකව කළ හැකි දෙයක් සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවක්. එහෙම නැත්නම් ධර්ම කරුණු දැන ගැනීම බොහොම වටිනවා. ඒ ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගත්තේ නැත්නම් එකතු කරගන්න ක්‍රමයක් දන්නේ නැත්නම් ඒක බොහොම අපහසුයි. ඒක දැනට කතා කරපු ධර්ම දේශනාවලදී අපි භාවනාවල් ආදී සාකච්ඡා කරා. මම හිතන්නේ බොහෝ විට හෙට දිනේ වගේ ඉඳලා ධර්ම දේශනා කීපයකදීම අපිට ඒ කතා කරපු දේවල් පිළිබඳව දැනට අපෙන් විමසන ගැටලු භාවනා පිළිබඳ ගැටලු ඒවා निराකරණය කිරීම සඳහා ධර්ම දේශනා කීපයක් වෙන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. විශේෂයෙන් ආනාපාන සති භාවනාවේ මෛත්‍රී භාවනාව අසුභ භාවනාව ආදී කරගෙන යනකොට නැගෙන ප්‍රායෝගික தත්ත්වයන් පිළිබඳ නැවත සාකච්ඡා කිරීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙන අතරේ දැනට අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ අපි සීල විසුද්ධිය ගැන කතා කරා, චිත්ත විසුද්ධිය ගැන කතා කරා, දැන් ධිට්ඨි විසුද්ධිය ගැන කතා කරමින් ඉන්නේ. එහි නාම රූප පරිච්ඡේදය පිළිබඳව යම් යම් කරුණු සාකච්ඡා කරමින් ඉන්න අතර වාරේ අද දවසේත් අපි උත්සාහ කරන්නේ ඒ පිළිබඳව යොදාගත හැකි යම් උපක්‍රමයක් පිළිබඳ සඳහන් කරන්න. මේ උපක්‍රමයේ විදිහට සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වේදනානුපස්සනාවයි. මේ වේදනානුපස්සනාව තුළින් සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගැනීම ගැන තවදුරටත් පොඩි සාකච්ඡාවක් අපි සිදු කරමු. පින්වත්නි දැනුම සහ අවබෝධය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. අපි දැනගන්න දේ අවබෝධ කරගන්නේ කොහොමද කියලා. යමක් දැනගත්ත පමණින් තර්ක කරමින් ඒ තර්කයට ගැළපුණ පමණින් අවබෝධ වෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා තක්ක හේතු. මේ ධර්මය තර්කයට අහු වෙන්නේ නැහැ කියලා. තර්කයට අහු වෙන්නේ නැහැ. දැන් අද අපි බොහෝ ධර්ම කරුණු අරගෙන මොකද කරන්නේ? තර්ක කරනකොට ඒවා තර්කයට අහු වෙනවනේ. තර්ක කරනකොට තර්කයට අහු වෙන්නේ ඇයි? යමක් පිළිබඳ. ඒක පරීක්ෂා කරලා බලුවේ නැති හින්දා. පෙට්ටියක් තියෙනවා ආවරණය කරපු. කට්ටියක් කියනවා මේක ඇතුලේ තියෙන්නේ මොන හරි විශේෂ දෙයක් කියලා. තව කට්ටියක් කියනවා නෑ නෑ ඕක ඇතුලේ තියෙන ඔයා කියන දේවල් නෙවෙයි ඕක ඇතුලේ තියෙන්නේ වෙන දෙයක් කියලා. තව එක්කෙනෙක් කියනවා නෑ ඕක ඇතුලේ තියෙන තවත් දෙයක් කියලා. දැන් තර්කයට අහු වෙලාද නැද්ද? එතකොට කියනවා නෑ මේක එතන අනිත් එක්කෙනා සාධක ඉදිරිපත් කරනවා. මේක ගෙනාවේ මේ වගේ පැත්තකින්. ඔයිට කලින් මේ වගේ පෙට්ටිය අපි ගෙනල්ලා තියෙනවා. ඒ ගෙනාපු හැම එකම තිබ්බේ මේවයි. මං අත්දැකීමෙන් කියන්නේ. ඕක කොහොමද මෙහෙම වෙන්න ඕන කියලා. එතන අනිත් එක්කෙනා කියනවා ඒ ඉතින් කාලයක් තිස්සේ සිද්ධ වුණාට නේද එකක හරි වෙනස් වීම වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ පෙට්ටිය වටේට ඉඳගෙන අපිට මේක බොහොම ශක්තිමත් පෙට්ටියක් හරියට මහන්සි වෙන්න ඕන කඩන්න කියලා. හොඳම වැඩේ හරි දේ හොයාගන්න වටේට ඉඳගෙන පෙට්ටිය වටේ ඉඳගෙන නේද හොඳට හරි බැරි ගිහිලා පරණ සාධක හොයනවා ওই වගේ පෙට්ටි කවුද ගෙනාවේ ඕවා ඕවා කඩලා බලනකොට මොනවද තිබ්බේ මේ මේ හැඩෙන් ආවා නම් මෙහෙමයි මේ විදිහ නම් මෙහෙමයි කියලා අර තර්කය දිනන්න බොහෝ කාරණා හොය හොය හොය හොය හොය ගෙනත් දදා ගෙනත් දදා ගෙනත් දදා නේද තව පිරිස් එකතු කරගන්න ඊට පස්සේ අපේ පැත්තට තර්කය දිනන්න මෙන්න මේ මෙන්න මේ පිරිස් කියලා ඒ කට්ටිය ගිහින් ඔක්කොම සංවිධානය කරනවා ලොකු උපක්‍රම අරගෙන යනවා ආන් එහෙම කරලා තර්කයේ දිනවන එකද හොඳ හොඳම දේ මොකද්ද අරවට අච්චර මහන්සි වෙනවට වැඩිය කොහොම හරි මහන්සි වෙලා මෙන්න මේ පෙට්ටිය දිගහැරලා බලන එකයි මේක විවෘත කරලා බලන්න ඕනේ බලපුවාම අන්න දැක්ක නේද යමං දැන් ආය තර්කයට අහු වෙනවද ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දැක්කනම් පින්නන්නේ තර්කයට අහු වෙන්නේ නැහැ එහෙනම් අපි නාම රූප පිළිබඳ හරියට තර්ක කරනවා හරි ආන්ගේ තර්ක කරන්නේ නැතුව කරන්න ඕනේ මොකද එනවා තර්ක කරමින් හරි කමන්නේ කරුණ එකතු කර ගැනීමෙන් විතරක් තර්කයට ගැළපුණ පමණින් විතරක් ධර්මයේ සත්‍ය වෙන්නේ ඒ ගැළපිච්ච දේ සත්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් තර්කානුකූල නීතිය හැම වෙලෙම සත්‍ය වෙලාද? උසාවියේ අපි කරන ලෝකයේ තියෙන නීති පොත් තියෙනවා. ඒ නීතියට අනුව නීතියට අනුව ඒවා ඔක්කොම ඇත්ත වුණාද හැමදාම? නෑ. නීතියට යටින් යන දේවල් නීතියෙන් අසාධාරණ සිද්ධ වෙන දේවල් ඕනෑ තරම් තියෙනවද නැද්ද? ඒවා දන්නේ කවුද? වින්දකෙනා විතරක් දන්නවා හිරේ විලංගුවේ තපින කිසිම වැරද්දක් කරපු නැති අය ඉන්නවා. අන්න ඒ ඇත්ත හොඳට දන්නවා මේ නීතිය නීතියට මාව නිර්දෝෂී කරන්න පුළුවන් උනේ නෑ. නීතියට වැරදුනා කියලා ඒ ඇත්ත දන්නවා. නීතියට වැරදුනා කියලා ඒ ඇත්ත දන්නවා. නේද? හ්ම්. අන්න ඒකින්ද මේ තර්කය නීතිය කියන එක නෙවෙයි පින්නත් නේ අපි අපේ තුලින් දකින්න ඕනේ යමක්. අනිත්‍යද කියලා බලාගන්න නම් නාම රූප પરම්පරාව නিত্য නොවනවාද කියලා බලාගන්න නම් මොකද කරන්න වෙන්නේ? ඒක මතු කරගන්න ඕනේ කියලා අපි මතක් කරා. ඒක මතු කරගන්න ඉස්සෙල්ලාම වෙන් කරගන්න ඕනේ කියලා මතක් කරා. මේ පිළිබඳව තව ගවේෂණය කරන්න බොහෝම අපිට රමතාවයක් කැමැත්තක් ඇති වෙන අරුණ කීපයක් තමයි අදත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මම මේ අත්තන්ගේ මෙහෙම එකක් අහන්න. තුවාලයක් හැදිලා. හරියට රිදෙනවා. ඇති වෙන්නේ වේදනාව නේද? මේ තුවාලේ එක අංශුවක්වත් දන්නවද මට හොඳටම රිදෙනවා කියලා. නෑ. තද දත් කැක්කමක් ඇවිල්ලා. දතේ තියෙන මස්තිෂ්කයේ මේක තදින්ම දැනෙනවා. මට හරි වේදනාවෙන් මං කෑ ගහනවා ඉන්න බෑ හරිම අමාරුයි කියලා. මේ දතවත් ඒ හැරි තියෙන මස්වත් කිසිම දෙයක් දන්නවද මෙතන මට රිදෙනවා කියලා. නෑ. ස්නායු පද්ධතිය කියලා කියන්නේ රූප වලින් හටගත් දෙයක්ද නැද්ද? ඉතින් ඒ ස්නායු පද්ධතිය දන්නවද මේ මනුස්සයාට හොඳටම රිදෙනවා කියලා? ඈ? නෑ. කවුද දන්නේ එතකොට? මේ අපේ කියලා තියෙන ශරීරය මැටි ගුලියක් වාගේ. මොකවත් දන්නේ නැහැ. කනට සද්දයක් ඇහෙනකොට මම සුවයි සුන්දරයි කියලා කන භාවිතා කරගෙන තමයි මට මේ සද්ද ඇහෙන්නේ. මේ කනේ අඩුම ගානේ සෝත ප්‍රසාදය සෝත ප්‍රසාදය කියලා කියන්නේ කනේ ශබ්දය ඇති වෙන තැන. ඒ සෝත ප්‍රසාදය නාම කොටසක්ද රූප කොටසක්ද? ඒක රූපයෙන් හටගත්ත තැනක්. අපි කම්බරේ කියන්නේ නේද? අන්න ඒ කනේ කොහේ හරි තැනක් දන්නවද? මෙයාට මෙන්න මේ සද්ද ඇහුණා කියලා. ඇහි කොහේ හරි තැනක් දන්නවද? මෙයාට මේ මෙන්න මේ රූපේ පෙවුණා කියලා. ඕ නේද? අපි වේදනාව ගැන කතා කරමුකෝ ආයතරය. මුළු ශරීරයේ පුරාවට වේදනාව උපදිනවා පින්නත් මේ ශරීරය කිසිම කිසි දෙයක් දන්නේ නැහැ. මෙන්න මේ වේදනාවල් පිළිබඳව. මොකද කියන්නේ? එහෙනම් ශරීරය වෙනම එකක් වේදනාව වෙනම එකක්. ශරීරය වෙනම එකක් වේදනාව වෙනම හැදෙන එකක්. ඔව්ද නැද්ද? නුවණින් බලන කෙනාට Taman දිහා හැරිලා ඒකාග්‍ර හිතකින් ඔන්න ඕක ප්‍රකටව වෙන් වෙලා පේන්න පටන් ගන්නවා. හරි. මට නොයේකුත් සංඥා උපදිනවා. එක එක එක එක ආකාරයේ හඳුනා ගැනීම අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය ඔය එක එක රතු පාට, නිල් පාට, කොළ පාට කිසි සංඥා උපදිනවා. අන්න ඒ උපදින සංඥා උපදිනකොට ඒවා උපදින එක්කෝ මේ මගේ තියෙන මේ මොළය හරි එක්කෝ මගේ හිත හරි මොකක් හරි එකක් කියන්නේ. මේ ශරීරය ආශ්‍රය කරගෙන ඔක වෙන්නේ කොහොම එකක් වෙනවනේ මම දැනගන්නවනේ මේ අපේ අම්මායි මේ අපේ තාත්තායි කියලා නේද? අන්න මේ රූපය දන්නවාද? ඔන්න ඔය සංඥාව උපදිනවා කියලා. නෑ නේද? එහෙනම් සංඥාව වෙනම එකක් රූපය වෙනම එකක් නේද? හා. දැන් ඔය දුක ඇති වුණාම එම පපුවට ගහ ගන්නවනේ කට්ටිය. දිදින් දිදින් ගාලා පපුවට ගහ ගන්නවා. ඔළුව ගිහින් කළු ගාලා ඔළුව ගහ ගන්නවා. බිත්ති වල ගහ ගන්නවා. නේද? ඈ එහෙනම් දුක් ඇති වුණාම පපුව දන්නවද දුක් ඇති වුණා කියලා දුක් වේදනා මානසික දුක් වේදනා ඇති වුණා කියලා අපේ පපුව දන්නවද දන්නවද හරිද මෙලෝරයක් දන්නේ නැහැ නේද කිසිම දෙයක් දන්නේ නැහැ පින්නත් එහෙනම් සංස්කාරය එකක් රූපය වෙනම එකක් රූපය වෙනම එකක් මට ඇහි පෙනීම ඇති වෙනවා. පෙනීමේ දැනීම තියෙනවා මගේ ඇහි චක්කු ප්‍රසාදය සකස් වෙනවා එක. ඇසීමේ දැනීම. රූපයක් ඇහි රූපයක් නැත්නම් වර්ණ රූපයක් ඇහත් එක්ක ගැටීමෙන් චක්කු විඥානයේ උපදිනවා. ඒ වගේම ශබ්ද රූපයත් සෝතායතනයත් ගැටීමෙන් සෝත විඥානය උපදිනවා. මේ උපදින්නා වූ විඥානයන් දන්නවාද? මේ රූපය දන්නවද? චක්කු ප්‍රසාදය දන්නවද? මන් තමයි මෙයාට විඥාන ටික හදලා දෙන්නේ කියලා. නෑ. දන්නේ නැහැ. ඒ විඥානයත් රූපයත් ඔක්කොම එකතු වෙලා එකමුතුවකින් හැදෙනවා චක්කු සම්පස්සජ වේදනාවල්. සැප හෝ දුක් වේදනාවල්. නේද? ආන්ගේ රූපය දන්නවද? මාත් එක්ක එකතු වෙලා නේද? මාත් එක්කත් මිශ්‍ර වෙලා තමයි අන්න අර සැප වේදනා හැදුනේ කියලා වේදනාව ගැන මේ රූපේ මොකුත් දන්නේ නැහැ. විඥානය ගැන දන්නේ නැහැ. සංකාරය ගැන දන්නේ නැහැ. මේ ශරීරය එහෙනම් මොකවත්ම දන්නේ නැති දන්නේ නැති එකක්. මොකද කියන්නේ? අන්න විදර්ශකයාට එතන මේ තියෙන්නේ නාම රූප කියලා දෙකක් කියලා හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මම දැන් මේ ඇත්තන්ට කියනවා එහෙනම් දැන් ඕක තේරුම් ගන්න ඕක දිහා බලන්න කියලා. හරිද? මෙන්න මේක දිහා බලන්න කියලා මම කියනවා. මොකක් දිහාද වේදනාව දිහා බලන්න කියලා. අපි එකක් ගමුකෝ. නේද? නාම කොටසේ තියෙන එකක් තමයි වේදනාව. මම කියනවා මේ ඇත්තන්ට වේදනාව දිහා හොඳට හිත යොමු කරගෙන බලාගෙන ඉන්න. ඒක වෙනස් වෙන හැටි කියලා. හරියට කොයි වගේද? අර තියෙන්නේ දැකලා තියෙනද උපකරණ තියෙන්නේ අර මේ මේ මැරෙන්න එහෙම ගියාම නේද? මැරෙන්න ගියාම අර දාන උපකරණ තියෙන ඉස්පිරිතාල වල ඒවා දාපුවාම මොකද දැන්තන් වලට කෑලි කෑලි ගහලා දාපුවාම අර තිරේ බීප් බීප් බීප් බීප් වල වැටෙනවා එහෙම උඩ උඩ පල්ලෙහා යනවා වැටෙනවා නේද? අන්න ඒ වගේ මම මේ නිකන් උදාහරණයක් කියන්නේ මෙහෙම වටපිට බලනකොට හරි එතකොට කනට සද්දයක් ඇහෙනකොට නාසයට ගන්ධයක් දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් දැනෙනකොට විතරක් නෙවෙයි මගේ මනසට එක එක ඒවා අතීත දේවල් මතක් වෙනකොට මොකද වෙන්නේ අපේ වේදනාවලට අඩු වැඩි වෙනවද නැද්ද? හා එහෙනම් එහෙනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම හැමුවේ මේ උපකරණයේ උපදින වේදනා නේද? මේකේ උපදින වේදනා සීතල හැදුනහම වේදනාවක් ඇති වෙනවා. නේද? තදින් සීතල දැනෙනකොට ඉඳකට යනවා වගේ වේදනාවක් ඇති වෙනවා. උස්නේ දැනෙනකොට නේද එළියට පුපුරු ගහනවා වගේ වේදනාවක් ඇති වෙනවා එතකොට එක දිගට යම්කිසි කෙනෙකුට මම කියනවා අර උපකරණේ අර ඇති වෙන මේ අඩු වැඩි වීම පේනවනේ දැන් අර මැරෙන්න ගිහිලා ඉන්නකොට අපි නේද කවදා හරි හෘද ස්පන්දනය හරි මොකක් හරි එකක් පෙන්වන්න කරනවා නේද නේද ඒ වගේ මෙන්න මේ වේදනාව ඇතිවීම නැතිවීම දිහා අපේ මානසිකාරේ යොදවලා අපේ අරමුණ යොදලා දැන් මම මේ මේක දැක්කහම මෙහෙමයි මේ දැන් මේ මල් පොකුරු දැක්කහම මට සැප වේදනාවක් ඇති වෙනවා. හරිද? මේ බුලත් තෙප්පුව දැක්කහම ඊට වඩා වෙනස්ද නැද්ද? ආන් අර කඩු වෙලා. නේද? ලොකු පුතාව මතක් වෙනකොට ඒක සැප වේදනාවක් ඇති වෙනවා. එතකොට පොඩි පුතාව මතක් වෙනකොට සමහරට ඊට වඩා වෙනස්. සමහරට වැඩි. නේද? ඒතර කැමති අය මතක් වෙනකොට වඩා කැමති අය මතක් වෙනකොට අන්නේ මේ සිද්ධ වෙන වේදනා ධාරාවක්. වේදනා ගැලීමක් නේද? ආන් ඒක දිහා හොඳට අරමුණු කරගෙන බලන් ඉන්න කියන එක තේරුම් ගන්නට. වේදනාවේ ඇත්ත తත්වය තේරුම් ගන්නද වේදනා ධාරාවට හිත යොමු කරගෙන බලන් ඉන්න කියනවා. එතකොට හොඳ හොඳ ඒවා තේරෙනවා. හරි. තේ එකක් බොන්න ගත්තාම නැත්තම් කෑමක් කන්න ගත්තාම දිවාගට කෑම ටික ගන්නකොට දිවේ ඇති වෙන සැප වේදනාවක් තියෙනවනම් ඒක ටිකක් වෙලා යනකොට ඊට වඩා ඒ කෑමම මේ දිවේ තියෙද්දී සමහර වෙලාවට දැනෙන්නෙම නෑ නේද? දැනෙන්නෙම නැහැ. එතකොට ඒ වගේ ඔන්න අපිට හොයාගන්න පුළුවන් මේක කොහොමද? එකම කෑම කනකොට වේදනා ටික අපි ප්‍රස්ථාරයකට ඇන්දොත් එකම ගන්නද? අපි වේදනා මේන් සැප වේදනා මෙච්චරයි මෙච්චරයි මෙච්චරයි ආවේ කියලා ප්‍රස්ථාරයකට අඳිනවා. එහෙම ඇන්දොත් එකම ගන්නද? නෑ හැම වෙලෙම කොහොමද? හැම වෙලෙම හැම වෙලෙම වෙනස් වෙලා. හැම වෙලෙම වෙනස් වෙලා. ඉතින් ඕක අපි නිරීක්ෂණය කරන්න ඕනේ. ආන් එක නිරීක්ෂණය කරනකොට අපිටම වැටහෙනවා මේක හැම වෙලේම වෙනස් වෙන එකක් වෙනස් වෙන එකක් කියලා. කැමැති කෙනෙක් දැකීමෙන් සිද්ධ වෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? සැප වේදනාවක්. හොඳට විශ්වාසද? හොඳට විශ්වාසද? දැකලා චුට්ටක් කළා යනකොට මොකද වෙන්නේ සමහරවිට? අප්පු දැක්කට වැඩිය හොඳයි නේද? හම්බුණාට වැඩිය හොඳයි නොහම්බුණා නම් කියලා වේගවත් චලනයක් අපේ හිතේ ඇති වෙන දේවල් වල වේගවත් වෙනසක් සිද්ධ වෙනවද නැද්ද? නේද? එකම දේ මේ වෙලාවේ මතක් කරනකොටයි තවත් ටිකක් වෙලා ගිහිල්ලා මතක් කරනකොටයි ඇති වෙන වේදනාවලත් වෙනස්කම් තියෙනවද නැද්ද? එකම දේ කනකොට එකම අවස්ථාවල හැම වේදනාවක් ඇතිවීම වෙනස් වෙනවා. ආ. තව ටිකක් මේක කතා කරමුකෝ අපි. මේ හුස්ම ගත්තද මෙච්චර වෙලා? මෙච්චර වෙලා හුස්ම ගත්තද කියලා අහුවත් අපිට මොකද කියන්න වෙන්නේ? සමහර ඇත්තෝ කියනවා, "ඔව් ගත්තා. හැබැයි මං අහනවා දැනුණද?" නෑ දැනුනේ නෑ. ඒ දැනීම තිබ්බා ඒක ප්‍රකට නෑ කියලා. ඒ දැනීම තිබ්බා ඒක ප්‍රකට නෑ කියලා. මං අහන මෙයාත්න්ගේ ඔය දැනීම තිබ්බද? ඇසිපිය හෙළුවා මං දැන් අවුරුදු ගානක්. දැන් ඔන්න කියනකොට මොකද වෙන්නේ? ආමෙන් දැනෙනව නේද? දැනෙනව නේද? ඒපාර දැනෙන්න පටන් ගත්තා නේද? මෙච්චර වෙලා ඒ දැනීම තිබ්බේ නැද්ද? මෙච්චර වෙලාවක් ඒ දැනීම තිබ්බේ නැද්ද? තිබ්බා. හැබැයි තිබ්බා මට කියන්න බලන්න. ඒක තිබ්බා මට දැනුන්නේ නෑ. තිබ්බා දැනුන්නේ දැනුන් නැත්තම් දැනීම දැනුන් නැත්තම් දැනීම කියන එක තිබිලාද දැනීම කියන එක තිබිලා නැහැ ඒ කියන්නේ හරි ඒ කියන්නේ ඒක තුල සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කසක වේදනාවක් එහෙනම් හැදිලා නැහැ දන්නවද වැඩේ හුස්ම ගන්න හැම වාරයකම දැනීම හැදෙනවද නැද්ද උගුරට හොරා බෙහෙත් බොන්න පුළුවන්ද දැන් අපේ පස්තා පෙරලක් තියෙනවා උගුරට හොරා බෙහෙත් බොන්න බෑ කියලා ධර්මානුකූලව බැලුවොත් උගුරට හොයා බෙහෙත් දෙන්න පුළුවන්. කොහමද? හිත හිත වෙන කොහේ හරි තියෙන්න ඕනේ. හරි. උගුරට හොයා කැම කාල නැද්ද? ඇයි? රූපවාහිනී බල බල බත් කන්න වෙලාවකට ගිහිල්ලා කාලය වුණාම දන්නවද කෑවේ මොනවද කියලා සමහර දවස්වලට. නේද? ඉව කෙනා නෙමෙයි වෙන කෙනෙක් කෑවනම් හරිද? වෙන කෙනෙක් නම් කෑවේ ඔය අත්දැකීම නැද්ද කියන්න බලන්න. කාලා ඉවරනම අහනවා මොනවද කෑවේ? ඔක්කොම ව්‍යංජන ටික මතක නැහැ. මතක නැත්තේ මතක නෑ නෙමෙයි ආයෙ මතක් කරන්න බෑ ඒක කොහොමත්. ඇයි උගුරට හොරෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. අතටත් හොරෙන් අල්ලලා තියෙන්නේ. අතට හොරෙන් අල්ලලා හරිද? මොකද අතට මේක දැනුනේ නෑ. ඇයි ඒ දැනීම මොකක්වත් ආවේ නෑ. ඇයි? ඔය දැනීම කියන්නේ වේදනාවනේ අපි නේද? වේදනාව හැදෙන්න මොනවද එකතු වෙන්න ඕන? පස්සපච්චය වේදනා. එතකොට ස්පර්ශය ස්පර්ශය හේතු වෙනුයි වේදනාව හටගන්නේ. ස්පර්ශය කියන්නේ මොකද්ද? ඇහත් රූපයත් විඥානයේත් එකතුවයි ස්පර්ශය. ඇහැයි රූපයයි විතරක් ගැටුණාට එතන විඥානය හටගත්තේ නැත්නම් අන්න මෙතන ස්පර්ශය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි යමෙක් තේරුම් ගන්නවා මේ ජීවිතය ගැන වෙනස් අදහසක්. මං හිතාගෙන ඉන්නේ එක දිගට මට මේ හුස්ම ගන්න වේදනාව තියෙනවා ඒක දැනෙන්නේ නැහැ කියලා. දැනෙන්නේ නැහැ නෙවෙයි ඒ වේදනාව නැත්තටම නැහැ. කොහෙවත් හැදෙන්නේ නැහැ. කොහෙවත් හැදෙන්නේ හරි. ඒ කියන්නේ අපිට මේ අපි ඉඳලා ඉඳලා තමයි හුස්ම ගන්න වේදනාව හුස්ම ගන්නවා අපි ඒක වෙනම කතන්දරයක්. හුස්ම නිසා ඇති වෙන වේදනාව ඉඳලාමත් වෙලාවක හුස්ම මතක් වෙච්ච වෙලාවක ඇති වෙලා නැති වෙලා යනවා. හරිද? එතකොට මේක ගැන අපිට තියෙන සම්පූර්ණ සංකල්ප උඩු යටි කර යනවද නැද්ද? හරියට රූපයයි වේදනාවයි වෙන් කරගත්ත කෙනෙකුට අපේ පින්නත් නේ මේක මහමුතු විදිහට දැනෙන්න පටන් ගන්නවා. හරිද? සම්පූර්ණයෙන් මේ ශරීර ශාරීරික ක්‍රියාකාරීත්වය ඇත්ත සත්‍ය තත්ත්වයෙන් දැනෙන්න පටන් ගන්නවා. අපි මේවා හෙව්වේ නෑ. අපි මේවා ගවේෂණය කළේ නෑ. ගවේෂණය කරන කෙනෙකුට ඔන්න ඔය දෙක වෙන් වෙලා මේ රූප මේ මැටිගුලිය වගේ තියෙන මේ ශරීරය මොකවත් දන්නේ නෑ. මොකක්වත් දන්නේ නෑ. හැබැයි ශරීරයේ නැතුව වේදනාව හැදෙන්නෙත් නෑ. හැදෙන්නෙත් නෑ. ඒකයි වැඩේ. නේද? තුවාලේ වේදනාව හටගන්න විදිහ දැන් දැනගන්න ඕන. කොහොමද හටගන්නේ? කාය ප්‍රසාදයත් රූපේ ගැටීමෙන් ඒකින් දා උපදින්නා වූ කාය විඥානයත් ඒ තුනේම එකතුවෙන් හටගන්න ස්පර්ශය නිසා තමයි මේ තුවාලේ වේදනාව හටගන්නේ කියලා තේරුම් ගන්න ඕන දැනගන්න ඕන. හැබැයි මේ කය තුල ඇතිවෙච්ච ඒ කාය විඥානයකුත් කියලා එකක් තියෙනවා කාය ප්‍රසාදය තුල ඇතිවෙන ඒ කය මොකවත් දන්නේ නැහැ. එහෙනම් මේ දෙන්නට දෙන්න එකතු වෙලා තමයි මේ වේදනාව හැදෙන්නේ. නමුත් මේ දෙන්නා මිශ්‍ර වෙන්නේ නැහැ. දෙන්නාගේ එකතුවෙන් හැදෙනවා. නමුත් මේ දෙන්නා මිශ්‍ර වෙන්නේ නැහැ. මොකද්ද අපි ඔකට කියන උදාහරණය? අන්ධයෙක් සිටි කොරෙක් සිටි. දෙන්නට දැන් ගමනක් යන්න පුළුවන්. කොහොමද? අන්ධයාට කකුල් දෙක හොඳට තියෙනවා. කොරාට ඇස් දෙක හොඳට තියෙනවා. මොකද කරන්න ඕන? අන්ධයාගේ කරේ නගිනවා කොරා. දැන් අරයා කියනවා මෙයා යනවා. දෙන්න එකතු වෙලා වැඩේ කරා කියලා දෙන්න එක්කෙනෙක් වෙනවද? නැහැ. ඒ වුණාට දෙන්න එකතු වෙලා තමයි වැඩේ කෙරෙන්නත් ඕන. අන්න ඒ වගේ මේ ඇහත් රූපයත් කියන දෙකත් දෙක නැත්නම් මේ නාම රූප කියන ඒවා වෙනම හැදෙන්නෙත් නෑ. ඒ වගේම වෙනම හැදෙන්නෙත් නෑ. දෙන්න එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ කියලා දෙන්න එකතු වෙන්නෙත් නෑ. ඒ කියලා ඒ දෙන්නගේ එකතුවකුත් නෑ. තේරුණාද? එතකොට මෙන්න මේ ලක්ෂණය අපේ තුලින් අපි මොකද කරන්න ඕනේ? මේ ලෝකයේ මම සැරිසරන කොට දැන් මම ඇවිදිනවා කියනකොට ඇවිදිනවා. භාවනා කරන කෙනෙක් විශේෂයෙන් භාවනාවක යෙදලා ඉන්නකොට සති භාවනාවක ඇවිදිනකොට ඒ වේදනානුපස්සනාව නම් වඩන්නේ මොකද කරන්නේ? ඇවිදිනකොට එයාට දැනෙන වේදනා දැනි දැනි දැනි දැනි ඇවිදින්න උත්සාහ කරනවා. එතකොට ඇවිදීමේදී එයාට ඇතිවෙන වේදනා අර මැෂින් එකේ බැලුවා වගේ නේද? කොච්චර වැඩි වුණාද, අඩු වුණාද කියලා ගවේෂණය කරමින් ඇවිදින්නේ මේ. හරි? කතා කරනකොටත් එහෙමයි, hina වෙනකොටත් එහෙමයි, කවුරු හරි දකින්නකොටත් එහෙමයි. තවගේ ශරීරයට අදාළ හැම දෙයක්ම කරගන්නකොටත් එහෙමයි. වතුර ටිකක් බොනකොට පවා. හරි? හැම වෙලේම යම් කිසි කෙනෙක් වතුර බොනකොට පින්නන්නේ පොඩ්ඩක් හිතලා බලන්න මොහොතක්. වතුරේ වීදුරුවට අත තියපු වීදුරුවට හිත යවලා වීදුරුව දැනෙනකොටත් රස දැනෙනකොටත් දෙක වෙන් වෙන්න සිද්ධ වෙන්නේ. හරිද? හොඳට බලන්න ගෙදර ගිහිල්ලා මේවා කරලා නිකන්. හරි. දැන් ඔය ඉන්න ගම බලමුකෝ අපි ආයෙ මොකවත් ඕනේ නැහැ. දැන් ඔය ඉඳගෙන ඉන්නකොට ශරීරය පොළොවට තද වෙලා තියෙනවා. ඔය පුටු වලට තද වෙලා තියෙනවා. ආන්ගේ ස්පර්ශ වෙලා තියෙන තැන් වල වේදනාවක් තියෙනවද නැද්ද? නේද? ආයෙත් දැන් ඒක රිදීමක් තියෙනවා, රත් වීමක් වගේ තියෙනවා. හා ඒක ඒක දැන් ඔන්න මං කිව්ව ගමන් දැනෙනවා. හා. දැන් මං කියනවා ආය ඇස් පිහලනවා කියලා. ආ දැන් ඇස් පිහලනවා දැනෙනවා. ඒක දැනනකොට අරක අරක දැනෙනවද? <laughs> නේද? ඒකත් එක්ක මං හුස්ම ගන්න කතාවක් කියනවා. ආ දැන් හුස්මට මං හිත යවුවා. හුස්මට හිත යනකොට අර දෙක දැනෙනවද? නෑ. නේද? මේ වගේ ඒ වේදනාවක හට ගැනීමේ ධාරාව නැත්තම් ගැලීම ඒ ගැලීම සිද්ධ වෙන විදිහ ගැනම හිත යොමු කරගෙන යොමු කරගෙන යොමු කරගෙන යොමු කරගෙන යොමු කරගෙන ඉන්නවා. ඒක තුලම ඉන්නවා. ආන්ගේ ඉන්න කෙනාට මේ වේදනාව ටික වෙලාවක් යනකොට ප්‍රකට වෙනවා මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා කියලා. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා සම්පූර්ණයෙන් ප්‍රකට කරගන්න පුළුවන්. හරි ඉස්සෙල්ලාම අපි මොකද කරේ? ඉස්සෙල්ලාම මේ නාම රූප වෙන් කරගත්තා. නේද? දැන් අර වේදනාව එකක් කය එකක් කියලා අපිට දැනෙනවා කියන්නේ අපි අවබෝධාත්මකව මේක වෙන් කිරීමක් කරගත්තා. එහෙම නේද? හරි. ඒක දැනුණාට පස්සේ මොකද වෙන්නේ? ඒක දැනුණාට පස්සේ දැන් අපි වේදනාව ගැන හිතමු කරා. දැන් මොකද තේරෙන්නේ? ඇතිවීම ඒක හැම වෙලේම මේ දැන් ඇති වෙනක මේ නෑ මේ ඊළඟට ඇති වෙනක මේ නෑ මේ ඊළඟට ඇති වෙනක මේ නෑ මේ ඊළඟට ඇති වෙනක මේක නෑ කියලා ඇතිවීම නැතිවීම ප්‍රකට කරගන්න පුළුවන් ද බැයිද දැන් මේ දැනගත්ත දේ මොකද කරන්න ඕන තේරුම් ගන්න ඕනේ තේරුම් ගැනීම සඳහා අන්න ඒ වේදනා වේදනාව අනිත්‍යද කියලා තේරුම් ගන්න නම් මොකද කරන්න වෙන්නේ? ඒ වේදනාව නිරීක්ෂණය කරන්න ඕනේ. හොඳයි. මම දැන් කිව්වොත් ඒක කරමු කියලා. ආ ඉන්නකෝ කියලා නේද? ආ ඉන්නකෝ කියලා මොකද කරන්නේ? ආ ඔන්න දැන් පටන් ගන්නවා නේද? ඇයි මේ වෙලාවේ මේක කරමු කියලා මායි මේ ඇත්තෝ ඔක්කොමලා පටන් ගත්තොත් මොනවා වෙයිද? අනිවාර්යයෙන් මට නම් නිින්ද යනවා. ඇයි? මේ දැන් ඈනු දෙක තුනකුත් යන්න ආවා. නේද? අන්න ඒ මොකද එක්කෝ ශාරීරික වශයෙන් ඇති වෙච්ච එකක් එහෙම නැත්නම් තීන මිද්දට යට වෙන හොඟක් අය. හ්ම්. ඊළඟට මොකද වෙන්නේ? තීන මිද්දට යට වෙලා ඔන්න දුර්වලලා මේ කඩාගෙන වැටලා. හරි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අර වේදනාවට හිතෙමු කරන් ඉන්න බෑ කොහෙද යන්නේ හිත? ඔව් ඔක්කොම පැත්තක තියලා ගිහින් නේද? ගිහින් කොහෙද? ගෙදර ගිහින් එක එකනගේ වචනවල ගිහිල්ලා හරිද පරණ පරණ ඒවා පරණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල ආංගින් හැපි හැපින් ආයතරය නේද? එහෙම නැත්නම් මම මේ වේදනාව ගවේෂණය කරන්න කියලා එක එකන දිහා බැලුවා. මනසින් හරි ඇත්තටම හරි. බලපුවා මොකද උනේ? ආන් එතන ගිහින් හිටලා. මෙතන මෙතන මේ වේදනාව ගැන අවධානය යොමු කරන්න බෑ. ඒක එක්කන මතක් කරගෙන බැලුවා. කැමති කෙනෙක් මතක් කරගන්නකොට මේක වෙනස් වෙනවා. අකමැති කෙනෙක් මතක් කරගන්නකොට මේක වෙනස් වෙනවා. දැන් මෙතන තියෙන උපකරණය කියලා හිතන්න මේ වේදනාව හට ගැනීම මේ ශරීරේ පුරාවට එක එක එක ඉන්ද්‍රියන් තුළ වේදනාව හට ගැනීම නිරීක්ෂණය කරන්න කිව්වහම මට මොකද කරන්නේ මේ හිත භාවිතා කරගෙන ඒක කරන්න බෑ. හිත මේ වේදනාවේ නවතින්නේ නැහැ කියලා මං කීප වතාවක් කිව්වා. නේද? මීට කලින් ධර්ම දේශනාවලදී අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා මේ නවතින්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මම නවත්තන්න හදනවා මේක වේදනාව අත විඳින්න නවතින්නේ නෑ. ඇයි ඒ නවතින්නේ නැත්තේ? බොහෝ තැන්වල විසිරෙන හින්දා. ඒ ඒ නවතින විදියට හදා ගැනීම කුමන විසුද්ධියද? චිත්ත විසුද්ධියයි. ඒකට කියනවා චිත්ත විසුද්ධිය. ඒක නම් අපි බොහෝ දේවල් කතා කරා. එහෙනම් චිත්තවිසුද්ධියෙන් පෝෂණය වෙච්ච කෙනෙකුට ඒ කියන්නේ චිත්තවිසුද්ධිය ඇති කරගත්ත කෙනෙකුට මෙන්න මේ වේදනාවට සමවැදෙන්න පුළුවන්කම තියෙනවා. වේදනාවට සමවදින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක එකපාරටම කරන්න බෑ. හරිද? මේ බලන්න අපේ හිත පුහුණු කරන්න ඕනේ. මම මේකට පොඩි උදාහරණයක් කියන්නම්. ඒක සාධාරණ උදාහරණයක්. අපි දැකලා තියෙනව නේද? සමහර යන්ත්‍රෝපකරණ තියෙනවා ලොකු. අපිව දැම්මා කියලා හිතන්නකො මොකක් හරි ලොකු කම්පැනි එකකට ලොකු ආයතනයකට මම රස්සාවකට ගියා. ගියාම මට කරන්න තියෙන්නේ දැන් මැෂින් එකකින් වේගෙන් එන නිෂ්පාදන ගැලීමක් තියෙනවා. අපි කියන්නේ ප්‍රොඩක්ෂන් ලයින් එකක් කියලා නේද? අපි හිතමු සබන් කෑලි කියලා. දැන් මේ මේකේ පොලිමර දැකලා තියෙනවා අපි කියන්නේ මොකද පටිය දිගේ යනවා කියලා නේද? බෙල්ට් එකක් දිගේ යනවා මේ සබන් කෑලි පොලිමර. දැන් මට තියෙන රාජකාරිය තමයි මේ වේගෙන් යන සබන් කෑලි වල සීල් එක තියනවද කියලා බලන්න ඕන. ආයතනයේ සීල් එක වැඩිලා ඉන්නේ. හරි. දැන් මට දීලා තියෙන රස්තාව තමයි මේකේ සීල් තියනවද කියලා බලන්න ඕන. දැන් මේක වේගෙන් යනවා. මං ගිය දවස්වල මොනවා වෙයිද? මේක යන වේගය හැටියට මට බලන්න හම්බෙන්නේ හුඟක් වෙලාවට 10කට එකක් විතර තමයි. මං ගිහින් බලනවා. මට බලන්න හම්බෙන්නේ 10කට එකයි. ඒකින්ද මම මේ වැඩේ අතහැරලා දාලා මං යනවා යන්න කියලා ගියාට හරියන්නේ නැහැ. මොකද්ද කරන්න ඕන? එතකොට දක්ෂ කෙනෙක් ඇවිල්ලා පෙන්නනවා එයාට හැම එකක්ම බලන්න පුළුවන්. එයාට අක් ගාලා නැති එක මොකද යාට වේගයෙන් බලන්න ඒක පුරුදු කරන්න ඕන නේද? දැකලා තේරෙන්නේ සමහර ඒවා වේගයෙන් පුරුදු කරපු අය හරි වේගෙන් ඒ වැඩේ කරගෙන යනවා. හරිද? අන්න ඒ වගේ මේ මේ ගලන නිෂ්පාදන ධාරාවේ නැත්නම් නිෂ්පාදන පේළිය මේ මේ ගලාගෙන යන පටියේ 10කට සැරයක් විතර මට ඒක සබන් කෑල්ලක් පරීක්ෂා කරන්න හම්බුණා. මං ටිකක් තව හොඳට පුරුදු කරොත් පහකට සැරයක් විතර පුළුවන් වෙයි. තව හොඳට පුරුදු කරොත් දෙකකට තුනකට සැරයක් වගේ පුළුවන් වෙනවා. හොඳටම පුරුදු කරොත් හැම එකක්ම බලන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ ඉස්සෙල්ලාම පටන් ගත්ත කෙනාට වේදනාව නිරීක්ෂණය කරන්න වේදනාව නිරීක්ෂණය කරන්න පටන් ගන්නවා. වේදනා ලක්ෂ පහක් විතර හැදෙනකොට එකක් තමයි නිරීක්ෂණය කරන්න පුළුවන්. හරිද? ඉතින් නමුත් එයා උත්සාහය අතාරින්නේ නැහැ. ඒකට බාධා බොහෝමයි. වේදනාව පරීක්ෂා කරන්න කියලා කවුරු හරි කෙනෙක් දිහා බලපුවම වේදනාව පරීක්ෂා කරන එක අමතක වෙලා එතන රැඳෙනවා. නේද? මතක් කරනකොට දැන් අපිට මේ ඇහැ කරනාසය දිව ශරීරය භාවිතා කරලත් වේදනාවල් ඇති වෙනවා ආයෙත් අමතර මනෝ සම්පස්සේ හින්දා වේදනාවල් ඇති වෙනවා නේද? ලොකු පුතා මතක් වෙනකොට ඇති වෙන වේදනාව එකක් පොඩි පුතා මතක් වෙනකොට ඇති වෙන වේදනාව වෙන එකක් කියලා මම කිව්වා. ඇත්තටම එකම කෙනෙක් දිහා අද දකින්නකොට ඇතිවන වේදනාව ඒ කෙනාව මම හදිස්සියේවක්වත් අසුභාකාරයට විවස්සනා කළොත් දැන් මොකද වෙන්නේ? අර ඇති වෙන සැප වේදනාවක් තියෙනවා නම් ඒක අඩු වෙලා උපේක්ෂාවට වැටෙනවා නේද? උපේක්ෂාවට වැටෙනවා. ඉතින් ඒ ඒ බලන්න මේවා ගොඩ දේවල් අධ්‍යයනය කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ වේදනාව කියන සංස්කාරය, වේදනාව කියන සැකසීම හැම නිමේෂයකම මට ඕන හැටියට මට හැම නිමේෂයකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන දැක්ක කෙනා දැන් ඊළඟට දකින්නේ මොකද ඒක තුලින් ඒක හැම වෙලේම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒ මදිවට ඊළඟ සැරේ එක මේ වෙලාවේ හැදිච්ච විදිහට නෙවෙයි ඊළඟ සැරේ. එහෙනම් මොකද්ද? වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. මේ මොහොතේ තියෙන විදිහට නෙවෙයි ඊළඟ මොහොතේ ඒක වෙනස් වෙනවද නැද්ද? එහෙනම් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. නේද? එහෙනම් හැම නිමේෂයකම අනිත්‍යයි. හැම නිමේෂයකම අනිත්‍යයි. මේ බලන්න මේක කොච්චර ප්‍රකටද කියලා ඉන්නත් මේ කවුරු හරි කෙනෙක් තමා ලොකු ජයග්‍රහණයක් ලබා ගන්නවා. අපි හිතමුකෝ විභාගයක් පාස් වුණා කියලා. දැන් විභාගේ සමත් වෙලා සාර්ථක ලොකු සන්තෝෂයකින් එයා එයාගේ අයියට හරි අක්කට හරි ගොඩාක් හිතවත් කෙනෙකුට දුරගත්ත නැවතුමක් දීලා මේක කියනවා. කියනකොටම අරයා ඒ පැත්තෙන් කිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. දැන් මෙච්චරලා තිබ්බ සැප වේදනාවට මොකද වෙන්නේ? ඈ? දැන් විභාගයේ සමත් වීම සැප වේදනාවක් වුණා. දැන් ඒක පාටම දැන් විභාගයේ සමත් වුනේ නැත්නම් ඔය පස්සේ හැදිච්ච දුක් වේදනාව හැදෙන්නේ නැහැ නේද? එහෙනම් දුක් වේදනාවක් වුණා. මං අහනවා මේ අතංගේ. කිසිම දෙයක් ගැන විශ්වාසයක් තියන්න පුළුවන් මේ ලෝකේ. මේ ලෝකේ ඔය විදිහට ඔය විදිහට බැලුවොත් මගේ පරම බලාපොරොත්තුව මොකද්ද? සැප වේදනාවක් ඇති කරගන්න. නේද? සැප වේදනාවක් ඇති කරගන්නනේ හැම වෙලේම අපි බලන්නේ හැකරනාසය දිව හරියට හඳා ශරීරය හරහා සැප විඳින්න. නේද? ඒ සැප වේදනාව ඇති කරගන්න අපි ආදරේ නම් අනිත් අයට උදව් කරනවා. දන්නවද? ඒ ඒ මොකද මට වගේම අනිත් අයටත් කියලා ආදරේ නම් මෛත්‍රිය නම් උදව් කරන. ඒකින්ද අපි කවුරු හරි දැක්ක ගමන් මොනවද වැඩියෙන් දෙන්නේ? ළමයෙකුට එහෙම ආදරේ නම්. ආපුතේ මේකත් කණ්ඩ මේකත් කණ්ඩ තව කණ්ඩ තව කණ්ඩ තව කණ්ඩ කියලා නේද? තමන්ගේ අම්මා තාත්තටයි ඔකට මොකද කරන්නේ? ආදරේ නම් දෙනවා. අර කට ඇතුලෙන් දානවා, දානවා, දානවා. මොකද? ඒක එක අර්ථයයි දෙන්නේ. මොකද්ද? ජීවත් කරවන්නද? ජීවත් කරවන්න නම් බොහොම ටිකයි ඕන වෙන්නේ. මෙච්චර මේ මෙච්චර මේ කෑම જાති මේ කට ඇතුලෙන් රිංගවන්නේ මොකද අනිත් අයගේ? තව ටිකක් කන්න, තව ටිකක් කන්න, තව ටිකක් කන්න කියලා. මොකද? දිවෙන් දිවහරහා යනකොට ඇති වෙන නේද? සැප වේදනා, චූටි සැප වේදනා ඇති වෙලා නැති වෙලා යනවා. ආන් ඒකයට හදලා දෙන්න අපි මේ දඟලන්නේ. හවුද නැද්ද? බලන්න පින්නනේ අන්න ඒ ටික හදලා දෙන්න තමයි ඔය දඟලන්නේ. හවුද නැද්ද? ඒකට තමයි ආදර ආදරයට කාණ්ඩ දෙනවා කියන්නේ ඒකයි. අන්තිමට බඩවල් ලොකු වෙලා මහත් වෙලා කිලෝ නේද 80ක් වෙලා 90ක් වෙලා 100ක් වෙලා හරි අමාරුවේ යන්නේ පව් කරපු වැඩේ. අන්තිමට ඒක අරන් යන්න ගිහිල්ලා සැප වේදනා අරගන්න වැඩියෙන් අරගන්න ගිහිල්ලා දැන් මොනවද ඇවිල්ලා තියෙන්නේ? දුක් වේදනා ඇවිල්ලා රැයට. නේ? නම් ආදරේ නම් මොකද කරන්න ඕන? ආදරේ නම් කාණ්ඩ දෙන එකද හොඳ නොදෙන එකද? නෑ නොදී ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් අම්මෙක් දරුවෙකුට තාත්තෙක් දරුවෙකුට දරුවෙක් අම්මෙකුට තාත්තෙකුට ආදරේ නම් දෙන්න ඕන කොහොමද කෑම? ප්‍රමාණවත් අවශ්‍ය අවශ්‍ය විදිහටයි. රසයට නෙවෙයි නේද? ගුණවන්තභාවය සලකලා පෝෂණය සලකලා කැම දෙන්න ඕනේ. නේද? පෝෂණය සලකලා කැම දෙන්න ඕනේ. අද අඩුපාඩුවක් වෙන්නේ නැති වෙන්න. ඉතින් එහෙම නෑ. අපි ඔක්කොම කරන්නේ මොකද්ද? ආ මේකත් කණ්ඩ මේකත් කණ්ඩ කියලාද? ඒ හැමතැනම තියෙන්නේ මොනවද? වේදනාවක්, සැප වේදනාවක් ඇති කරගන්න. දැන් සැප වේදනාවක් ඇති කරගන්න හැමදේම කරන අපිට මොකද කියන්නේ? දැන් විභාගයක් පාස් වෙලා සැප වේදනාවක් ඇති කරගන්න ලෑස්ති වුණා. අරයට ඒක කියනකොට මට ඇති වෙන පටන් ගත්ත දුක් වේදනාව. කැමති කෙනෙක් දැකලා සැප වේදනාවක් ඇති කරගන්න කියලා මම ගියා. දැන් ගියාම සැප වේදනාවක් ඇති වෙනවා. යනවා වෙනත. හරිද? ඒක පාටම යා මොකක් හරි ඕනේ නැති වචනයක් කියනවා. කිව්ව ගම මෙච්චර මහන්සිලා ගිහිල්ලා මොකද හිතෙන්නේ? ආවට වැඩිය හොඳයි ආවේ නැත්තම් කියලා හිතෙනවා. වෙනත් ඒ විතරක් නෙවෙයි මං අහනවා මේ අත්තන්ගෙන් සැප වේදනාව කියන එක කැමති කෙනෙක් දැකලා එතකොට සැප වේදනාව කියන එකේ ප්‍රබලත්වයක් දුබලත්වයක් අත්දකින්නවද මං කිව්වේ ආදරය වැඩි කෙනෙක් දකින්නකොට ඇති වෙන සැප වේදනාවක් තියෙනවා ඒකත් එක්කම මිශ්‍ර වෙච්ච තවත් පීඩනයක් අත්දැකලා නැද්ද මොකද්ද? මෙයාව පවත්ත ගන්න ඕනේ නේද? වෙනස් වෙන්න දෙන්නේ නැහැ. චුට්ටක්වත් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. කොහොම හරි ආරක්ෂා කරගන්න ඕනේ කියලා පීඩනයක් තේරිලා නැද්ද? නේද? එහෙනම් ඒ සැප වේදනාව සම්පූර්ණද? නෑ ඒ සැප වේදනාව සම්පූර්ණ සැප වේදනාව නෙවෙයි. නේද? අන්න බලන්න. අන්නේ සම්පූර්ණ නෑ හැම වෙලේම ඒක මිශ්‍ර වෙච්ච එකක්. ඇයි ඒ අනිත්‍ය ස්වභාවයෙන් හින්දා. නේද? අනිත්‍ය ස්වභාවයෙන් හින්දා ඇති වෙන ඇති වෙන සැප වේදනාව නැවත නැවත නැවත නැවත වෙනස් වෙනවා වෙනස් වෙනවා අන්න ඒ සැප වේදනාවේ තියෙන වෙනස් වීම හින්දා අපි ලොකු දුකකටපත් වෙනවා නේද ආංගිකට කියනවා සැප වේදනාවේ විපරිණාම දුක්ඛය කියලා. ඒක හැම වෙලෙම තියෙනවා. සැප වේදනාවක් හටගන්න එකත් එක්කම තියෙනවා. ඒක පවත්වා ගන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා. ඒක පවත්වා ගන්න බැරි වෙයි කියන බය ඒකත් එක්කම තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට දැන් ඕකේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම තේරුම් ගත්ත ඇත්තෝ පින්වත්නි, ඒ ආයතේ ඇතිවීම නැතිවීම තුලින් මොකක්ද තේරෙන්නේ? අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය. ඔය විදිහටම මේ ඇතිවීම නැතිවීම තුලින් දුක්ඛ ලක්ෂණය. ඇතිවීම නැතිවීම තුලින් අනාත්ම මට ඕන හැට කෙටියෙන් කියනවනම් ඔය වේදනාවේ ඇතිවීම නැතිවීම වෙන්නේ මට ඕන හැටියටද? නෑ. වෙනස් වීම වෙන්නේ මට ඕන හැටියටද? නෑ. නේද? මට මොකවත් කරන්න බෑ. මං කැමති විදිහට ඒක වෙනස් වෙන්නෙත් නෑ. මං අකමැති විදිහට වෙනස් වෙන්නෙත් නෑ. මොකද ඒක ඒක වෙන්නේ හේතුන් අනුව. හේතු සකස් වෙලා තියෙන විදිහ අනුව සැප වේදනා දුක් වේදනා හටගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මේක විදර්ශනා කරගන්න අපිට තමන්ගේ ජීවිතය ගැන වෙනදා තිබ්බ හැඟීමට වැඩිය වෙනස් හැඟීමක් මේ ශරීරය මොකවත් දන්නේ නැහැ කියලා. රාගාදී කෙලෙස් ධර්මයක් මේ වගේ විදර්ශනාවක ලක් කරලා බැලුවොත් එහෙම නිකම් මැටි ගුලි දෙකක හැප්පීමක් විතරයි. නේද? මෙතන නාම දෙකක එකතුවක්ද කියලා ඇති වෙන අදහසක්. නමුත් නාම પરම්පරාව ගැන විමසලා බැලුවොත් ඒකෙත් අහසීවීම තියෙනවා. ඒකින්ද මට මාව තේරුම් ගන්න මම බණ පටන් ගද්දි කිව්ව නේද මට මාව තේරුම් ගණ්ඩයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මම මාව තේරුම් ගත්තොත් ලෝකෙම තේරුම් ගත්ත වෙනවා හරි ඒකින්ද විශාල කාර්යයක් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා වැරදීමක් හින්දා දුක් විඳින අපි වැරදීම નિවැරදි කරොත් දුක් ඔක්කොම නැති වෙනවා ඇයි අවිද්‍යාව හින්දායි තණ්හාව ඇති වෙන්නේ තණ්හාවයි දුක සකස් කරන්නේ අවිද්‍යාව කියන්නේ නොදැනීම වැරදීමක් වැරදි විදිහටයි දැනෙන්නේ ඉතින් මෙන්න මේ ටික සකස් කරගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය දේශනා කරා. එවැනි උතුම් ධර්මය කරනු මගේ ජීවිතය සකස් කරගෙන මේ ජීවිතය සුවපත් කරගන්නවා. අතුලාන්ත අවබෝධය. ওই විදිහට අවබෝධ වුණාම වෙන වෙනදා ඇති වෙන දුක් ඇති වෙන්නේ නැති වෙලා යනවා. මේක මට අයිති දෙයක් නෙවෙයි කියලා දැනලා. ඒ කියන්නේ අතුලාන්ත අවබෝධය සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරලා මේ ජීවිතය සූපපත් කරගෙන සසර ජීවිතය සූපපත් කරගෙන